තෙරුවන් සරණයි ඥාන සූත්‍රය සංයුත්ත නිකායේ පස්වෙනි කාණ්ඩේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 17 වෙනි ග්‍රන්ථය සංයුත්ත නිකායේ පස්වෙනි කාණ්ඩේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 17 වෙනි ග්‍රන්ථය ඥාන සූත්‍රය. ඉද්ධිපාද සංයුත්තය අපට දකින්න ලැබෙනවා. මේ 11 වෙනි පිටුවේ වෙන මේ ඥාන සූත්‍රය. මහණෙනි මේ ඡන්දය නිසා පැවති සමාධියෙන් හා ප්‍රධාන සංකාරයෙන් යුත් ඉද්ධිපාදයේ වඩයි. අපි දන්නවා මේ ඉද්ධිපාද කියනකොට ඡන්ද චිත්ත වීරිය විමර්ශන එතකොට මේ ඥාන සූත්‍රය තුල පෙන්වන කාරණාව අපි ගත්තොත් අපි ඔබට පැවසුවා ධර්මයේ තුල ප්‍රායෝගික පැත්තේදී නාම රූප වලින් වෙන් වෙන තැන බාහිර දෙයක් සත්‍ය වශයෙන්ම අවබෝධයෙන් දකිනවා නම් මේ අපි සිතන දෙයක් මිසක් බාහිර අපි හිතන දෙයක් හම්බ වෙන්නේ නැති බව. පොත මේසේ පොත මේසේ ගහ කොළ ඉර හඳ ගෙවල් දොරවල් දුව පුතා කියන මේවා සේරම අපි විසින් දාගත්ත සම්මුති ප්‍රඥප්තිය. එහෙම නැත්නම් අපිට බාහිරින් එහෙම කිසිවක් දෙයක් හම් වෙන්නේ නැහැ. මහ භූත අපිට පේන්නේ නැහැ. ඒ විදිහට බැලුවොත් ඔබට වැටහෙනවා මේ නිමිති අනුව ගිය අසාමාන්‍ය අසෘතවත් පු탁 ජන භූමිය ඒ කියන්නේ දෙයක් තියෙනවා කියලා බාහිර අල්ලගත්ත තැන. බාහිරට රැවටෙන තැන. ඒ බාහිර බාහිරේ බාහිරට බැසගෙන තියෙන තැන සතාසි උපවවා ඉන්නේ බාහිර ඇත්ත කරගෙන. බාහිර බඩමුට්ටු වලින් සපදුක් කියලා සපදුක් එනවා කියලා හිතන එක. බාහිර කෙනෙක් ඉන්නවා ඒ නිසායි මට දුක එන්නේ. බාහිර දෙයක් තියෙනවා ඒ නිසායි මට දුක එන්නේ කියලා හිතන එක. ඒකයි රැවටීම. ඒකයි මුලාව. එතන අවිද්‍යාව භූමිය තියෙන්නේ. හැබැයි ඒ සත්‍ය දකිනවනම් මේ බාහිර දෙයක් නෙමේ සිතන ධර්මයක් කියලා. මේක අනේතනයි යථා භූත ඥානෙ සත්‍ය දකිනවා. ඒතර බාහිරින් දෙයක් හම් වෙන්නේ නැහැ. පොත කියලා දෙයක් බාහිර අපිට හම් වෙන්නේ නැහැ. අපේ සිතත් බාහිර දෙයක් කියලා සිතේ තියෙන්න පුළුවන්ද? සිතෙත් බාහිර දෙයක් නැහැ. අනේතර සිතනුත් මිදුණු තැන බාහිරනුත් මිදුණු තැන ඒ ශුන්‍යත අනිමිති හම් වෙන්නේ පොත මේ සෙදු එහෙම කියන නිමිත්තක් හම් වෙන්නේ එතකොට නිමිත්තක් බාහිර හමුනවන අනිමිත්ත ඒ ශුන්්‍යතයි. මේන අරමුණ කොහෙවත් පතිත වෙන්නේ අපපටිතිතයි. අපපටිතිත විඥානෙ. එතකොට මේ අරමුණම තමයි සිත කියන්නේ. එතකොට මේ අරමුණ අනිදස්සනයි. විඥානේ පතිත වෙන්නේ කියන්නේ අනිදස්සනයි. ආසරට ඔච්චෙක් ගැව්වාගේ. කොහෙවත් ගිහිලා වදින තැනක් නැහැ. අන අනිමිත්තයි නිමිති නැහැ. ශුන්්‍යතයි අන අනිමිත්තයි ශුන්්‍යතයි අනාත්මයි. බාහිර දෙයක් තිබ්බොත් තමයි ඒක දකින්න කෙනෙක් ඉන්නේ. බාහිර දෙයක් නැහැ කියන්නේ මම කියලා ගන්න කෙනෙක් නැති වෙනවා. මම දකින්න පොතක් නැති වෙනවා. පොතෙන්තර මමෙක් නැහැ කිව්වේ ඒකයි. බාහිර පොතක් නැත්තා ඒක දකින්න කෙනෙකුත් නැහැ. එහෙනම් මම මගේ කියලා ගන්න දෙයක් පොතක් කියලා දෙයක් නැත්තම් මගේ කියලා මම කියලා කෙනෙකුත් නැහැ. අනාත්මයි. ආත්ම කතාවක් නැති වෙනවා. දෙයක් නැති තැන අනාත්ම ධර්මය හමු වෙනවා. අන්න අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි. චේත විමුක්තිය. අන්න එතන මේ කියන තැන එතකොට ඇති වෙන සිත ඒ එන සිත කියන්නේ අරමුණ. ඒ සත්‍ය නොවන තැන සිතක් ඇති වුණු බව දැනෙන්නේ ඥානෙටයි කියලා අපි කිව්වා. මෙන්න මෙතන මේ ඥාන ඥාන සූත්‍රයට ආවමත් ඔබට ඒක දකින්න ලැබෙනවා. ඔබ දන්නවා මේ 이르දිපාද මොනවද මේ 이르දිපාද? ගොඩක් අය ගොඩක් අය පොත්පත් වලින් තමයි මේක දකින්නේ. පොත්පත් වලින් දකිනකොට අපිට දකින්න ලැබෙනවා ඡන්ද චිත්ත වීර විමර්ශා කියන 이르දිපාද. සාමාන්‍ය බැලු බැලමට තේරෙනවා ඡන්දය කියන්නේ කැමැත්ත කියලා. චිත්ත ඡන්දේ කැමැත්ත කුමද්ද මේ සිත්තේ දකින්න සත්‍ය. ඒකයි වීරය. ඒකයි විමර්ශාව. ඒ ගැන තියෙන විමර්ශනය. ඒකට ගන්න වීරය. ඒ සත්‍ය දකින්නයි මේ විමර්ශාව. ඒකට ගන්න වීරයයි. චන්දචිත්ත වීර විමර්ශා කියන්නේ අන්නේ ආකාරයටයි. එතකොට මේ සත්‍ය කියන්නේ කොහොමද? සත්‍ය කියන්නේ දෙයක් තියෙන තැන අපි රැවටීම. හැබැයි දෙයක් එහෙම හම්බ වෙන්නේ නැති තැනයි සත්‍ය දකිනවා කියන්නේ. ඒකයි චිත්ත, ඒ සිත, ඒ විඥානය. සත්‍ය දකින එකයි. එතකොට ඒකට තියෙන ඡන්දේ කැමැත්ත, සත්‍ය දකින තියෙන කැමැත්ත. ඒකට ගන්න වීරය. ඒ විමර්ශා ඡන්ද චිත්ත වීරය විමර්ශා. මෙන්න මේ තුල තමයි ඒ සත්‍ය දකින තැන ශුන්‍යතයි අනිමිත්තයි අප්‍රණීතයි කියන තැන ඒ ස්වභාවය තුළ අපිට කිසිවක්ම හමු වෙන්නේ නැහැ. හැබැයි ඒක දැනෙන්නේ ඥානෙටයි කියලා අපි කිව්වා 100ට. සිය වර්ධනය වීම තුළයි ඒ ඥාය සාධිගමයි කියන නිවන් මඟ හමු වෙන්නේ කියලා කියනවා. මහණෙනි මේ ඡන්දය නිසා පැවති සමාධියෙන් අන්න සමාධිය අනිමිත්ත සමාධිය මේ කතා කරන්නේ. හා ප්‍රධාන සංකාරයෙන් යුත් ඔය ප්‍රධාන සංකාරය කියන එක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. ඇත්තට මේකේ ඒ වචනේ පවා පරිවර්තනය කළා නැහැ. ප්‍රධාන සංකාර කියන වචනේ ඒ විදිහටමයි තියෙන්නේ. සමාධිය අනිමිත්ත සමාධියෙන් යුත් ප්‍රධාන සංකාරයෙන් කියන්නේ මෙතන මෙතන ප්‍රධාන සංකාරය කියන වචන දාන හේතුව තමයි මෙතන මේ එන අරමුණේ මිදෙන තැන සාමාන්‍ය සංකාරය තුළ විඥානයක් තියෙනවා. හැබැයි මෙතන විඥානය අනු අනිදස්සන වන තැන ඒ ප්‍රධාන සංකාරය කියන එක හඳුනා ගන්න ඕනේ. එතන සංකාරයක් නැහැ කියලා පනවන්න බෑ. සිතක් නැති මොහොතක් නැහැ. හැබැයි ඒක අනිදස්සන වන තැන ඒ ප්‍රධාන සංකාරයෙන් යුත් කියලා කියනකොට ඒ සංකාරයට බල ගැන්වීමක් නැහැ. ඒ ප්‍රධාන සංකාරයෙන් යුත් ප්‍රධාන සංකාරයෙන් යුත් කියන වචනේ භාවිතා කරන්නේ අනේ අර්ථයෙන්. එතන ශුන්්‍යතයි අනිමිත්තයි අප්‍රණීතයි චිත්ත විමුක්තිය තුළයි ඒ ප්‍රධාන සංකාරය හමුවන්නේ. අන්න ඡන්ද ප්‍රධාන සංකාර සමන්නාගතේ දිපාදේ චිත්ත ප්‍රධාන සංකාර සමන්නාගතේ ඉතිපාදේ. වීර්ය ප්‍රධාන සංකාර සමන්නාගතේ ඉතිපාද. සංකාර කියනකොට අපි දන්නවා සංකාර කියන්නේ සකස් වෙනවා. ඒ සකස් වෙන්නේ දෙයක් නැති බවයි. ඒකයි ප්‍රධාන සංකාර ඒක සමන්නාගතයි. ඒ සබා ඒ සමන්නාගතේ ඉතිපාදේ. ඒ වචනේ තුල දීර්ඝ වචන දිග වචනයක්. නමුත් ලොකු තේරුමක් තියෙනවා. ඒකයි එතන ඡන්ද චිත්ත වීර විමංශා කියන ඒ ආකාර තුනින්ම පෙන්වනවා. මහණෙනි මේ විමංශා ප්‍රදාන විමංශා සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත 이르දිපාදේ. එතකොට පෙර නොයසු විරු දහම්මි මට ඇස පහළ විය. එළිය පහළ විය. මානනි ඒ විමංශා ප්‍රදාන විමංශා සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත ඉදිපාදයේ වැඩි යුතුය මට මහණෙනි ඒ වඩන ලද්දෙහි පෙර නොයසු විරු දහම්මි ඇස පහළවිය නැන පහළවිය මට පැන පහළවිය විදු පහළවිය එළිය පහළවිය එතකොට මේ අපි පෙන්වන්න ගිය ඔබට මෙතන මේ ඥාන සූත්‍රය තුළ බුදුන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ මෙන්න මේ ඥාන දර්ශනේ අවදි වුණා කියන එක. අපි ඒක සූත්‍රය දුලින් බලමු. එතකොට අපිට පුළුවන් පරවර්තනයේ යම් කිසි ඒ සූත්‍රය තුළ ඊට වැඩිය යමක් අපිට දකින්න ලැබෙනවා. ඥාන සූත්‍ර අයං ඡන්ද සමාධි ප්‍රදාන් සංකාර සමන්නාගතෝ ඉදිපා දෝති මේ භික්කවේ ඒ අර පැහැදිලි කරපු ආකාරයමයි. පුබ්බේ අනුසුතේසු ධම්මේසු අන පෙරනොයසු විරු ධම්මි. පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි. පඥා උදපාදි. විඥා උදපාදි. ආලෝකෝ උදපාදි. ඥාන මෙතන පැහැදිලිවම කියන චක්කුන් උදපාදි. පෙර නොඇසු විරු ධම්මි මට ඇස පහළ විය. ඥානය පහළ විය ඥානං උදපාදි. ප්‍රඥා පහළ විය ප්‍රඥා උදපාදි. විද්‍යා උදපාදි විද්‍යා පහළ විය. ආලෝක උදපාදි ඒ මහා ආලෝකේ පහළ වේ. සෝකෝ පනායං ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතෝ ඉදිපාදෝ භාවේ තබ්බෝති මේ භික්ඛවේ භාවිතෝ මේ භික්ඛවේ පුබ්බයනුසුතේ ධම්මේසෝ පෙර නොයසෝ විරෝධාමි පුබ්බයනුසු ධම්මේසෝ අර විදිහටම කියනවා එතකොට පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියන හැමතැනම බුදුන් වහන්සේ භාවිතා කරනවා මෙන්න මේ වචන ටික. චක්කුං උදපාදි. ඒ කියන්නේ පෙර නොඇසු විරුදහම් දහම් කියන්නේ ධර්මතාවය. මේ පෙරණ සිවුරු කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්න දේ නෙමෙයි. අපි දන්නේ දෙයක් කියලා. දෙයක් නැති බව දකින තැන අනානිමිත්ත සමාධියයි. අනේ ධම්ම චක්කුසේ. ඒ ධම්ම චක්කුසේ දෙයක් නැති බව දකින ධම්ම චක්කුසේ. ඒක කිසි දවසක ආපු නැති ධර්මතාවයක් වෙනවා. ඔව් ඇත්ත. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් කතා කරන්නේ මේ මේ එළියේ තියෙන දෙයක් තියෙනවා කියලා අරගෙන. නමුත් මේ මාර්ගය තුල පෙර නොඇසු විරුදාමක් වෙන්නේ දෙයක් නැති බව දකින නිසායි. ඒකයි ධම්මචක්කුසේ කියන්නේ. ඒක මස්සයට පේන්නේ නැහැ. හැබැයි ඔබගේ ධම්මේ දැක්කොත් දෙයක් නැති බව දැක්කොත් ඒ ධම්මචක්කුසේ කියන්නේ ඇත්තටම ඒකක් දැකීමක්. ඒක අවබෝධයෙන් දැකීමක්, නුවණින් දැකීමක්. ඒ ප්‍රඥා ගෝචරයි. ඔව්. ඒ දැකීම තුළ දෙයක් නැහැ. දෙයක් හමුවන්නේ සත්‍යයයි දකින්නේ. ඒකයි මෙතන ධම්මචක්කුසේ අවදි වෙනවා කිව්වේ ඒකයි ඥානංගුද පාදේ. ඒ ඥානය අවදි වෙනවා කිව්වේ ඒක දැනෙන්නේ කොහොමද? ඒක විඥාණයට දැනෙන්නේ නැහැ. ඥානය කිව්වේ ඒක සිහියටයි දැනෙන්නේ. ඒක සිහියයි සිතක් ඇති වුණු බවට. සිහියයි සිතේ සත්‍ය දකව බවට. උදාහරණයක් විදිහට පොත නැමැති අරමුණ කියන්නේ සිතනේ. අරමුණ ඇති වුණු බවට. ඒ එම් බාහිර පොතක් නැති බව මෙනෙහි කර බවට. එතන සිහියයි. හැබැයි පොතේ වටිනාකම දිය වීගෙන යනවා. ආසවක්ඛ්‍ය ඥානට හස් වෙනවා. ඒක 100යි. ඒ 100 තමයි මේ ඥානේ. ඒ ඥානේ තමයි අවදිවන්නේ. ඒ ධම්ම චක්කුසේ අවදි වෙනවා කියව එකයි. ඒ ඥානං උදපාදි කියව එකයි ඥානේ උදපාදි. අන්න ඥානේ අවදි වෙනවා. ප්‍රඥාව උදපාදි මහා ප්‍රඥාව කියන්නේ සිත කියලා දෙයක් නැති බව දැකීමයි ප්‍රඥාව. ප්‍රඥා භාවිතබ්බ විඥාන පරිඤ්ඤය. ඒ කියන්නේ විඥාන පරිඤ්ඤය. විඥානේ හැදෙන ආකාරය දකින්න එකයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥා භාවිතබ්බ විඥාන පරිඥය කියයි. එහෙනම් අන්නේ ප්‍රඥා උදපාදි. ඒ ප්‍රඥාව අවදි වෙනවා. විඥා උදපාදි අන්න අවිද්‍යාවට තනක් නැහැ. දැන් ඔබ සත්‍ය දකිනවා විද්‍යාව උදපාදි. ආලෝක උදපාදි. දැන් ඒ අන්ධකාරයේ ඔය නොදන්නකම තුළ ඔබ රැවටිලා සැප දුක් විඳ එක එතනින් මිදිලා අනාලෝකෝදපාය මේ මේක හොඳින් දකින්න ඕනි තැනක් ඇතකට ඒ කියන්නේ ධම්මචක්කසේ අවදි වෙන එක. පුබ්බේ අනුසුත ධම්මේසු කියන එක. පුබ්බේ අනුසුත ධම්මේසු කියන තැන තමයි බුදුන් වහන්සේ ඒ වාක්‍යයත් සමගයි මේ වාක්‍යය තියෙන්නේ. හැමතැනම ඒ විදිහට අපිට දකින්න ලැබෙනවා. පෙර නොඇසූ විරු දහමී මට ඇස පහළ විය. චක්කුම් උදපාදි, ඥානං උදපාදි, ප්‍රඥා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝකෝ උදපාදි. සෝකෝ පනායන් ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතෝ අන්න. එතකොට මේ කියන ඒ සත්‍ය ඒ ධම්මචක්කුසේ ඒ ඥානේ ඒ ඥාන දර්ශනේ පහළ වෙච්ච එක ඒ ප්‍රඥාලෝකේ ඒ විද්‍යාලෝකේ ඒ ඡන්ද ඒ කියන්නේ සමාධි සංකාර සමන්නාගතෝ එතකොට එතකොට මේ අනිමිත්ත සමාධිය දෙයක් නැති බව ඒක සංකාර සංකාර ස්වභාවයක් එතනත් සංඛාර ස්වභාවයක්. හැබැයි සමන්නාගතයි ඒ ඉදිපාදයක්. ඒ කියන්නේ මෙතන විදින කෙනෙක් නැහැ. වතුර බොන කෙනෙක් නැහැ. ඒතර බත් කන කෙනෙක් නැහැ. මොකද සිතේට දෙයක් කරන්න බැරි බව. අපි හිතාගෙන හිටපු දේවල් සේරම මායාව අවබෝධ වෙන තැන. එතන අවබෝධයක් තියෙනවා. එතන දැන දැනීමක් තියෙනවා. ඒකයි ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සංකාර සමාධි ප්‍රදාන සං අනිමිත්ත සමාධියයි. අනිමිත්ත සමාධියෙන් යුත් සංකාරයක්. අන්න එවැනි සමාධිමත් ස්වභාවයක්. ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතයි. ඒ කියන්නේ ඊතර මිදුණු ස්වභාවය තුලයි ඒක තියෙන්නේ. ප්‍රායෝගික පැත්තේදී මේ වචනෙට එහා ගිය විශාල අවබෝධයක් තියෙනවා. ඒ තුලයි මේක දැනෙන්නේ. ඒ ඉදිපාද භාවේ භාවේ තබ්බෝති මේ භික්ඛවේ භාවිතෝති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු අන්න පෙරණේසු විරු ධම්මි අන්න භාව මේක මේක නිතර නිතර භාවිතා කිරීම තුළ එස එහි පෙරණේසු විරු ධම්මි අන්න අස පහළය චක්කුම් උදපාදි අර විදිහටම කියනවා දැන් අරියන් විරිය සමාධි සංකාර සමන්නාගතෝ ඉද්ධපාදේ තේ ඒ කියන්නේ දැන් අයන් විරිය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතෝ අයං චිත්ත සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතෝ. ඒ විදිහටම තියෙනවා කියනවා වීරිය මුල් කරගෙන ඒකට වීරයක් තියෙනවා. එතන දකින්න තියෙන කැමැත්ත, ඕනකම, ඡන්දේ, වීරිය, විමර්ශා. ඡන්ද චිත්ත වීරිය විමර්ශා. ඒ විදිහටම කියනවා අයං චිත්ත සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතෝ. ඉදිපාදේති ඉදිපාදෝති මේ භික්කවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කු මුදපාදී අර විදිහටම කියනවා චක්කම් උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි ඒ විදිහටම කියනවා ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන තැන හතර ආකාරයට ඒ කියන්නේ ඒකට කැමැත්ත වීරිය ඒ වගේම ඒ චිත් ඒ ඒ විමර්ශාව ඒ තුළ උපදින ඒ චිත් ස්වභාවය අයං විමංසා සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතෝ ඉදිපාදෝති මේ භික්කවේ පුබ්බේ අනුසුතේ සුදම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි චක්කුං උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි ආලෝකෝ උදපාදි අන විද්‍යාව උදපාදි ඉතින් මේ ධම්ම චක්කුසේ මේ සත්‍ය සත්‍ය සත්‍යද තමන්ට අනිමිත්ත සමාධි ශුන්්‍යත අප්‍රණීත චිත්ත විමුක්තිය තුළ ඒ සියල්ලෙන් මිදීම තුළ මහා සාන්ත සෝයක් දැනෙන්න ගන්නවා. ඒක තමයි ඒ සත්‍ය ආලෝකෝද පරිධාම්මි සත්‍ය දකින ඒ විද්‍යාලෝකයේ පහළ වෙනවා කියන්නේ. එතකොට චක්කු මුදපාදි කියන්නේ මේ මස්සයට පේන දෙයක් නෙමෙයි. මේ සත්‍ය පේන්නේ ධම්ම චක්කුසේටයි. පෙර නොඇසු විරු දහමක් පුබ්බයන්සෝ ධම්මේසු එතකොට චක්කුන් උදපාදි, ඥානං උදපාදි, ප්‍රඥා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි. අනේ ඥානය අවදි වීමයි මේ ඥාන සූත්‍රය තුළ පැහැදිලි කරන්නේ. ඒක සිහියත් සමගයි සිද්ධ වෙන්නේ. අපි කිව්වා මේ සිතක් ඇති වෙලා නැති වුණු බව දැනෙන්නේ තවත් සිතකට නෙමෙයි. ඒකයි සිහිය. ඒකයි ඥානය අවදි වෙනවා කියන්නේ. ඒක මේ හැමතැනම ඒ ඥානය අවදි වෙන බව පෙන්වන්න කරන්නේ. ඒ ධම්ම චක්කුසයව තියෙන බව. ඒකයි පෙර නොයසු විරු ධම්මි මට ඒ පුබ්බයනුසසු ධම්මේසු කියන වචනේ පෙර නොයසු ධම්මි මට ඥානෙ පහළ වුණා කියන අදහසින් ඔබට දකින්න ලැබෙනවා. එතකොට ඥාන සූත්‍රය තුල බුදුන් වහන්සේ පෙන්වන කාරණා සංයුක්ත නිකායේ එතකොට ඉද්ධිපාද සංයුත්තය තුල ඒ චාපාල වර්ගයේ ඔබට මේක දකින්න ලැබෙනවා. මේ පැහැදිලි කිරීම. එහෙමනම් ඒක කෙටි පැහැදිලි කිරීමක්. නමුත් ඒක අපිට ඕන උනේ ඉස්සරහට අපි මේ ඉද්ධිපාද ගැන හොඳ පැහැදිලි කිරීමක්, මනා පැහැදිලි කිරීමක් ඒ සූත්‍රානුසාරයෙන්ම දිගින් දිගට කරන්න උත්සාහ කරනවා. හොඳයි එහෙමනම් මේ අපි අවදි වෙන්නේ සිහියටයි. ඒ සිහිය තුළ ඥානය අවදි වෙන්නේ. ඒ ඥානය හරහා යන ගමනයි ඥාය සදිගමයි කියන්නේ. ඔබ දන්නවා උද්‍යව ඥානෙ, වාය ඥාන, මුඤ්ඤුත කම්මිතා ඥාන, භංග ඥාන, බයතුපට්ඨා ඥාන, ආදීනවනුපස්සනා ඥාන, පටිසංකා ඥාන, සංකාරූපේක්ෂා ඥාන. මේ හැමතරම ඥානය කියලා කියන්නේ. ඒක ඥානයක්. ඒ ඥානය කියන වචනේ හරේ. ඇත්තට මේ භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. ඒක ඥානයක්. ඥානයක් අපිට කොහෙවත් ඇස කන දිවනාසේ වගේ හම්බෙන එකක් නෙමෙයි. ඒක ධම්ම චක්කුසේ. ඒ ධම්ම චක්කුසේ කියන්නේ ඒ දමන් දකින්නවා. ධම්ම ඇසකින් ධර්ම ධර්මතාවය දකින්න ඇසක්. ඒක ඥානයක්. ඒ ඥානය තමයි. එතකොට මේ අනිමිත්තයි දෙයක් හම්බ වෙන්නේ ශුන්්‍යතයි අප්‍රණීතයි කියන තැන අර සියල්ල ඒ දැනෙන ස්වභාවයටයි මේ ඥානය අවදි වෙනවා කියලා කියන්නේ. ඒ හොඳින් මනාකොට දකින්න ඕනේ. එතන අපේ අපේම සිතට එහා ගිය අවදිමත් ස්වභාවයකින් ඒ සිතුවිලි වලින් මිදුණු ඒ ඒ මොහොතට අවදි කියන තැන ඒ සිතුවිලි වල ඒ ගින්නේ මිදෙන තැන මෙන්න මේ ඥානය හරහා යන ගමන අපිට හමු වෙනවා. එහෙනම් හැමෝටම මේ සත්‍ය අවබෝධ කරගන්න මේ දහම් පඬුර හේතු වෙන්න ඕනේ. මේ දහම් කරුණු හේතු වෙන්න ඕනේ. මේ හොඳින් ගලප ගන්න ඕනේ අපි. එහෙනම් මෙතන තියෙන දිග වාක්‍යයත් හොඳින් ගලප ගන්න. ඒක තමයි ඡන්ද ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතෝ. ඒක දිගයි. ඡන්දය කැමැත්ත සමාධිය අනිමිත් සමාධිය ප්‍රධාන ඒක තියෙන්නේ සංකාර සමන්නාගතයි. ඒ සංකාර ස්වභාවය තුළ දැනෙන සංකාර ස්වභාවයකුත් අපිට ඒක සකස් ඒ ඒ ඒ ස්වභාවයේ ඒ වුණාට ඥානෙට හසු වෙන තැන දෙයක් කියලා දෙයක් නැහැ. එතන සංකාර සමන්නාගතයි කිව්ව කියන්නේ සංකාරයක් නොවන සංකාරයක් නෙමෙයි කියන්නත් බැරි අර සංඥාවක් නැහැ කියන්නත් බෑ සංඥාවක් තියෙනවා කියන්නත් බෑ ඒ තරම්ම මේ සංඥා විසුකුමන ස්වභාවය මෙන්න මේ මේ සතර ඍද්ධිපාදත් එක්කයි තියෙන්නේ. පොත කියලා දෙයක් හම්බ වෙන්නේ මීස කියලා දෙයක් හම්බ වෙන්නේ ඇවිදිනවා කියලා කෙනෙක් හම්බ වෙන්නේ ඇවිදින කෙනෙක් හම්බ වෙන්නේ ඇවිදිනවා කියලා දෙයක් හම්බ වෙන්නේ එතකොට හැම දෙයක්ම දෙයක් නොවන තරයි පුදුමාකාර ස්වභාවයක් ඒක 이르දිමය ස්වභාවයක් ඒ 이르දිමය ස්වභාවය තුළ අපි තවත් ඉදිරියේදී කතා කරමු මේ 이르දිපාද ගැන එතකොට පොළොව කියලා දෙයක් නැහැ කකුල කියලා දෙයක් නැහැ ඇවිදිනවා කියලා දෙයක් නැහැ. නමුත් ක්‍රියාව තියෙනවා. හරි 이르දියෙන් යනවා වගේ කියලා ඔබටම හිතෙයි. ඒකම තමයි 이르දිපාදේ කියන්නේ. කොහෙවත් දෙයක් පනවන්න බෑ. නමුත් ක්‍රියාවකුත් තියෙනවා. ක්‍රියාවලියයි ප්‍රභාස්වර සිතයි. ඒ ප්‍රභාස්වර සිත කියන තැන නාම රූප පනවන්න බෑ. ඒතර ක්‍රියාවලියක් තියෙනවා. ක්‍රියා පුංචි දරුවා වගේ. පුංචි දරුවා ප්‍රභාස්වරයි. සංකාර පනවන්න බෑ. හැබැයි ක්‍රියාවලියකුත් තියෙනවා. මේ වගේ මේ සියල්ල අවබෝධයට පත් වුණු තැනක්. ප්‍රභාස්වරයි. නාම රූප පනවන්න බෑ. අන්තයක් නෑ. දෙයක් නෑ. හැම ප්‍රභාස්වරයි. ඒ වගේම ක්‍රියාවලියකුත් තියෙනවා. හරිම සියුම්. එතනයි ඒ 이르දිපාද සංයුත්තේ පෙන්වන්නේ. ඒ 이르දිපාද 이르දියෙන් සක්මන් කරනවා. අතරම 이르දිය සක්මන් කරනවා නෙමෙයි. ඒ 이르දිය වඩිනවා කියන්නේ ඒකයි. වඩිනවා කියන්නේ එතන කරන කෙනෙක් නැහැ. කරන දෙයක් නැහැ. යෑම යෑමක් පමණයි. යනවා කියන්නත් බෑ. ඒකයි වඩිනවා කියන්නේ. ඒකයි මේ 이르දියෙන් වඩිනවා කියන්නේ. ඒකයි මේ වචන වෙනස් වෙලා තියෙන්නේ. හොඳයි. හොඳ අවබෝධයක් ලැබෙන්න ඕනේ මේ ගැන. එහෙමනම් තෙරුවන් සරණයි.